එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා YouTube එකේ. ස්වාමීන් වහන්සේ වැරදි කර්ම දාමයෙන් ඉවත් වන්නේ කෙසේද? රටාව රටාවකකට පුරු වැරදි කර්මපතය බිඳින්නේ කෙසේද? මෙහෙම ඉතින් දැන් අපිට මනුෂ්‍ය ලෝකේ තමයි ඔය වෙනස ඒ පරිවර්තනය කරගන්න පුළුවන් හොඳම තැන. ඉතින් ඒක පහසු නෑ යම් දෙයකට ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් මිදෙන එක. හැබැයි ඉතින් ඒකේ ආදීනව කල්පනා කරලා තමන් ඒ වරදට පෙළඹෙන්නේ මොන මොන සාධකත් එක්කද මොන වගේ පසුබිමක් හැදුනොත්ද තමන් ඒ වරදට පෙළඹෙන්නේ කියලා බාහිර සාධක ගැන ටිකක් පරිස්සමෙන් හිතලා බලන්න. අනිත් එක තමයි මානසික වශයෙන් තමන් මොන විදිහේ මානසික මට්ටමකට ආවහමද ඒ වරදට පෙළඹෙන්නේ. ඉතින් අන්න එහෙම හොයලා ඒ බාහිර සාධකත් පුළුවන් තරම් අඩු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක ඉතින් తాවකාලික ක්‍රමයක්. අර මානසික සාධක පුළුවන් තරම් වෙනස් කරගන්න උත්සාහ කිරීම තමයි පුහුණු වීම තමයි ප්‍රධාන වශයෙන්ම අපට ඇබ්බැහි වලින් මිදෙන්න උදව් වෙන්නේ. ඉතින් ඒක කරනවා නම් කරන්න සුදුසුම තැන manuss ලෝකේ ඉතින් මේ දැනුම් තේරුම් තියෙන භවයේ කොතෙක් හෝ කැපකිරීම කරලා උත්සාහ කරලා ඒකෙන් මිදෙන්න අපි වෑයම් කරන්න ඕන. එහෙම බැරි වුණොත් ඒක භව පුරුද්දක් හැටියට බරපතල අනර්ථයකට දිගින් දිගට වර්ධනය වෙන්න පුළුවන්.